අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවැනි දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න කියලා ඒකෙන් සභාවාරය ආරම්භ කරනවා කාල වේලා ලැබෙන පරිදි වෙන සභාවේ ප්‍රශ්න තියෙනවා අපි ඒකට ඉල්ලබා ගැනීම බලාපොරොත්තු අපි ඊශාන වගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ගෞරවනීය සාමීන් වහන්සේ අද දින ප්‍රශ්න උත්තර සාකච්ඡාව සඳහා භාවනාවට අදාළ ප්‍රශ්න 6කුත් ධර්මදේශනාවට අදාළ ප්‍රශ්න 1කුත් තවත් ප්‍රශ්න දෙකකුත් ඉදිරිපත් වෙලා තියෙනවා මම මුලින්ම ඉදිරිපත් කරනවා භාවනාවට අදාළ ආධුනිකයින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම අලුතෙන් සහභාගී වූ අයෙක්මි. මිනිත්තු දෙකක් පමණ එකම තැන සිට සිරුර වෙත සිත යොමු කෙලිමි. පසුව සක්මන ගැන සතිය පවත්තන් පවත්න්නේ නැතිව ඉක්මන් ගමනින් සක්මන් කර ඊට පසු පාද දෙක කෙරේ සතිය පවත්වමින් සක්මන් කෙලිමි. මුලින්ම පාද දෙක වෙත දකුණ වම දෙස පවත්වමින් ටික වේලාවක් විනාඩි 20ක් පමණ සක්මන් කෙලිමි. පියවර 10ක් 12ක් පමණ සතිය පිට යෑමට නොදී සක්මන් කිරීමට සමත්ු නෙමි. පරිසරයේ වෙත සිත ගියත් ආපසු සතිය පාද දෙසට ගෙනීමට හැකිය. පසුව පාද දෙකෙහි විලුඹ මැද කොටස සහ ඇඟිලි වෙත සතිය තබා ගනිමින් සක්මන් කෙලිමි. පියවර 15ක් 16ක් පමණ ඒ අන්දමට සතිය පවත්වා ගැනීමට සමත් වුනිමි. විලුඹ බිම තබන විට තද ගතිය වැඩි බවත් මැද මැද මැද මැද පාදයේ බිම තබෙන විට තද ගතිය අඩු බවත් ඇඟිලි බිම තබන විට තද ගතිය වැඩි බවත් විශේෂයෙන් මහපට ඇඟිල්ල බිම වදින විට විලුඹ මෙන්ම තද ගතිය වැඩි බවත් නිරීක්ෂණය කළෙමි. පිට ප්‍රදේශයේ සුළු වේදනාවක් දැනුණත් එය නොසලකා සිටීමට හැකි විය. පාදයේ ඉදිරියට යන විට පහසුවෙන් ගමන් කරයි. පාවෙන ගතියක් මෙන් සැහැල්ලුවක් දැනේ. ඉපමණයි. තව තියෙන සක්මණ පරියන්ක පිළිබඳවක් තියෙනවද ඒක? නෑ ඒක එතන ඉවර කරලා තියෙනවා. ඔව් ඒක ආරම්භක යෝගාවචරයක් විදිහට ඒක හොඳයි ලියලා තියෙනවා. එතකොට අර තද ගතිය විල්ම මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියන වගේ ඒ වගේ ස්වභාවික ලක්ෂණ එහෙම නැත්නම් ගති නැත්නම් භාව පුළු පුළුවන් වැඩිපුර එකතු කරන්න එකතු කරන්න වැඩිපුර සබහා මේ කමඨහන් වார்த்தාවට ඇතුල් කරන්න ඇතුල් කරන්න හරියට දැකලා අස්පනා පිටදී ප්‍රකාශ වෙච්ච ගමන් භවනා නිදාසේ පටන් ගන්නෙ මෙතනින්. ඒ නිසා හොඳ ලියන වார்த்தාව පුළුවන් තරම් සජීවී ඒ වගේම පුළුවන් තරම් විස්තර සහිත එකක් වෙන්න උත්සාහ කෙරුවොත් ඒක භාවනායේ ශක්තිය විශේෂ වීර්යය වැඩි කරන්න උදව් කරනවා. ඒක නිසා අනිත් දවසේ මේකටත් වැඩිය මේ තද ගතියට අමතරව සහැල්ලු ගතිය සඳහන් කරලා තියෙනවා. ඒ වගේ පේන්න තියෙන ගති පුළුවන් තරම් පතුලෙම විතරක් නෙවෙයි තමන්ගේ කයේ අස්පනා පිට සිදුවෙන ඕනෑම විඳ ගන්න අත්දකින්න අත්විඳින ඕනම දෙයක් වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට මේ වார்த்தා කිරීමේ දක්ෂකමත් ඉගෙන ගන්නවා, වීරියත් වැඩින ගතියක් තියෙනවා. ගෞරවනීය සාමින් වහන්ස මා සක්මන් භාවනාවෙහි යෙදෙමි. ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කර දුන් ආකාරයට පළමුව වේගයෙන් විනාඩි දෙකක් පමණ ගමන් කෙලිමි. ඊළඟට කඳ කෙලින් තබාගෙන අත් දෙක ඉදිරියට ඉදිරියටත් බැඳ ශරීරයේ පහළ කොටස කෙරෙහි අවධානය යොදවා ඉදිරිය බලාගෙන සිටිමි සිටිමි කියා අදිෂ්ඨාන කර ගමන් කරමි. ඊළඟට ගමන් කරමි කරමි කියා උසමනවා ගෙන යනවා තබනවා කියාත් ඉදිරියට ගණන් කර නැවත ගමන් කර නැවතීමේදී නවතිනවා හැරෙනවා සිටිනවා කියා නැවත ගමන් කරමි. මේ විදිහට අදිෂ්ඨාන කර ඉදිරියට යමි. දෙපා පිළිබඳ සතිය යොදවමි. එවිට සිත විසිරී යන ගතිය අඩුය. එහෙත් පරයන්ක භාවනාවට වාඩි විට හිත චපල භාවයටපත් වේ. අද උදෑසන සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි වී භාවනා වැඩිවීමට පටන් ගත්තත් බාහිර වැසෙන විවිධ උච්ච කටහඬවල් ආදී නොඑක් ශබ්ද නිසා මාසිත කෙසේවත් එක අරමුණකට ගත නොහැක. විසිරී යයි. ඒ ශබ්ද ටිකක් අඩු වූ පසු භාවනාව පටන් ගත්තත් විවිධාකාර සිතිවිලි ගලා આવුත් මනස විකෘති තත්ත්වයට පත් වේ. චිත වික්ෂිප්ත වී යයි. ස්වාමින් වහන්ස මනස ගම්පටලයකින් වැසුනා වගේ කිසිවක් හිතාගත නොහැකි තද මානසික අපහසුතාවයක් දැනේ. ඒ පටලය ගලවා ගන්නේ කෙසේදයි එවිට සිතේ. එහෙත් විසඳුමක් නොවේ. මුළු පැයම නිකරුණේ ගෙවි ගියේ අපරාධයක් නේද කියා මට සිත් ඇවුලක් හටගති. මෙවැනි අවස්ථාවේදී අනුගමනය කළ යුතු දැය ආදුනිකයෙකු මාහට කරුණාකර උපදෙස් දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ සක්මන පිළිබඳව මම මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු සක්මනේ පරියන්ක පිළිබඳවයි. ඒ පරියන්කේදී වේලාවකට සද්ද නිසා හිත විසිරියෑම නිසා පිටපයින් ගතියකුත් අනිත් පැත්තට බැඳිලා ඇලිලා නතරුණා වගේ දෙපැත්තක් තියෙනවා මේ වීර්ය සම්බන්ධ අන්ත දෙක. එක වෙලාවකට විශ්රී යන තරම් අරමුණු ගොඩක් ගන්නවා අනික වෙලාවට බටර් ටිකක් ගල් ගැහුණා වගේ ගල් වෙන ගතිය තියෙනවා ඉතින් මේ දෙක කාගෙත් ඇති මේ දෙක අඳුරගත්තට පස්සේ Taman දැනගන්න ඕනේ ඒ තරම් විශ්රී යන්නෙත් නැති වෙලාවේ ඒ තරම් සීතල කුසීත භාවයටපත් වෙන්නේ නැති වෙලාවේ තමයි මේ වීර්ය සම්‍යක් විදියට යෙදෙන්නේ ඉතින් මේ දඟලන වෙලාවේ ඒ අන්තේ ඉඳලා මේ අන්තයට යනකොට මේ අන්තෙල යන්දී යනකොට සමවාර සම සම ප්‍රමාණයෙන් සම වායාමයේ කියලා කියනවා. එනකොට Tamanට පුළුවන් වෙන්න ඕනේ දැනගන්න දැන් තද්ද නැහැ. අර සීතල ගතිය, නිදිමත ගතියක් නැහැ. ඉඳගෙන ඉන්නවා. අර සක්මනේදී දැනුණා වගේ සක්මන නෙවෙයි මම දැන් ඉඳගෙන ඉන්නවා කියන එක වටහා ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ පිළිබඳව අවබෝධය තියෙනවා නම් කාලේ නාස්තුනා කියලා මේ චෝදනා කරගන්න ඉඩක් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා මේ කෙනාගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ සක්මන් කරන වෙලාව වගේ මේ සද්ද ඇහුණත් හිත අර විදියට ගල් ගැහෙන ගතිය තිබ්බත් ඒ දෙක අතරමැද වුණත් දැන් Taman සක්මන් කරනවා නෙවෙයි වාඩි වෙලා ඉන්න බවට අවදි භාවයේ තිබුණද වාඩි වෙලා ඉන්න බවට දැනීම තිබුණද කිව්වොත් කතෘත්‍යයක් දෙන්න කැමතියි. ස්වාමීන් වහන්සේ අවසරයි මම වාඩි වුණත් මම මෙතන ඉඳිමි කියන ඒ අදහස අදිෂ්ඨානය ඇති කරගෙනමයි මම මෙතන සිටිමි කිය කිය කෙසේවත් මට හිත එක විදිහකට ගන්න බැරි වුණා හිත හිත එකගෙන කතා කරන්න එපා තමයි මේ ඉඳගෙන ඉන්නේ ඇවිදිනව නෙවෙයි එහෙම සන්නහස ඒ බව දන්නවනම් ඒ තමයි භාවනාව කියන්නේ එතකොට තමයි තේරෙන්නේ මේ හිත කියන එක අපි කියන දේ අහන්නේ නැහැ කියලා හිත කියන එක මගේ මට පාලනය කරන්න බෑ ඒක ආණ්ඩු කරන්න බෑ ඒක දැනගත්තයි කියලා කියන්නේ කාලේනාත් වීමක් නෙවෙයි. මෙතෙක් කල නොදැන හිටපු එකක් දන්නවා. ඒ වෙනකොට බලන්න කොච්චර උච්ච සද්ද ඇහිලා හිත පිට ගියත් මගේ හිත සීතල වෙලා ගල් ගැහෙන්න ගියත් මම මේ ඉඳගෙන ඉන්න බව දන්නා තාක්කල් භාවනාව සිද්ධ වෙනවා. ඒක අනුමත කරන තු අනේ අපේ මගේ භාවනාව පැයම ඉවරයි කිව්වනම් තොගේ පිටිම මාරයටයි බාර දීලා තියෙන්නේ. කෙලෙසයක් කක්ක කොටක දාලා තියෙනවා. මම මෙතන ඉඳිමි කියලා කීප සැරයක් සිහිපත් කරා. නමුත් මේ අර ලාටු ටිකක් ගාලා අලෝපු වගේ මට කොහොමවත් හිත ගන්න බැරි වුණා මොන විදිහකින්වත්. හිත ගැන මොකක්වත් එපා කය ගැන බලන්න. තමන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් හිතගෙන නෙවෙයි, රැවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි කියලා ඒ හිතට ඕන තරුංගලයක් කරන්න කියන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ දන්න ප්‍රමාණය වැඩි වීමට මම දැන් ඉඳගෙන ඉන්නවා කියන දැනුම වැඩි වීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ සඳහා ප්‍රසාදයක් ඒක සදා ඒ নিমগ্ন වීමක් කර අපරාධ කාලේනාච වීමක් කියන එක තන්නි කර කෙලස් බරව මායාවේ ලණුවක් ඒ නිසා කල්පනා ලොකු දේවල් එපා මම ඇවිදිනකොට ඇවිදිනවා දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා දන්නවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා ඇවිදිනව නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියලා දන්නවනම් ඒක තමයි භාවනාව ඒක තමයි නිවන කියන්නේ එච්චරම ලොකු අතු අල්ලන්නේ කිව්ව පස්සේ වෙන ගන්න ඉඳගෙන ඉන්න ඉරියව් හොඳට බලන්න. ඒක ඉන්නකොට ඊටු ටික කරකලා දෙන්න පුළුවන්. සරසතර දිගටම මම මෙතන ඉඳිමි කිය මේ මං සිහි කර කර දිගටම යනවා. මෙනේ කරන එක නෙමෙයි මං කියන්නේ. මෙනේ කරන එක හොඳයි. Taman දන්න ගම. ඕනම සද්දයක් කරන බෑන මම හිටගෙන නෙවෙයිනේ. මම නිදාගෙන නෙවෙයිනේ. මම ඉඳගෙන ඉන්න බව දන්නවනේ. ඒ දන්න තාක්කල් ලකුණු ලැබෙනවා. එහෙමයි. ආක ගිහිල්ලා නැහැ. දිරසල්. ගරු සාමින් වහන්ස මෙවර පැවැත්වෙන නිස්සන්න වන සිනසුනේ භාවනා වැඩසටහනට මම ආදරෙක්. එහෙත් මෙදී පැවැත්වුණු ප්‍රකාශයේගේ එක්ම වැඩසටහන් කීපයකට මා සහභාගී වී ඇති අතර ආනාපාන භාවනා වැඩසටහන් වලට අදාළ වහන්සේගේ හඬපටවල සමන් දෙනි. ඒ අනුව ආනාපාන සති භාවනාව වසරක පමණ කාලයක් තිස්සේ නිවසේදී පුහුණු කරමි. පරයන්ක භාවනාවට පුහුණු වීමට මා වැඩියෙන් උත්සාහ කරන අතර මේ වන විට පැයක පමණ කාලයක් පරයන්කේ රැඳී සිටීමට හැකියාව ඇත. භාවනාව වැඩිීමේදී පළමුව කයට සිහිය යොමු කොට ක්‍රමෙන් ආශ්වාස ප්‍රශ්වාසයේ දෙසට සිහිය යොමු කරමි. පළමුව ආශ්වාසයේ කෙටි බවක් හා ප්‍රශ්වාසයේ දීර්ඝ බවක්ද ආශ්වාස හුස්ම රැල්ලේ සිහිල් බවක් හා ප්‍රශ්වාස හුස්ම රැල්ලේ උණුසුම් බවක්ද දැනේ. ටික වේලාවකින් හුස්ම රැල්ලේ කෙටි ස්වභාවයක් දැනී පසුව හුස්ම නොදැනෙන තරමට සංසුම් බවක් දැනේ. එම తත්වය සෑහෙන වේලාවක් පවතී. මෙහිදී කයත් සිතත් ඊතා සැහැල්ලු වී සතුටක් ප්‍රීතියක් දැනේ. උපේක්ෂා බවක් හිතට දැනේ. මේ தත්යෙන් මිදීමට සිත් නොදේ. ගරු ස්වාමින් වහන්ස මේ தත්ත්වය කරුණාකර පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිරෝගී සුවහා දීර්ඝායුෂ පතමි. භාවනා පටන් ගත්ත තැන ඉඳලා ඒ தත්ත්වයට දක්වා යන ඉතිහාසය මතක නම් ඒක මේ හීනයක් නෙවෙයි මත් වෙලා නෙවෙයි සතියෙමයි ගියේ කියන එක මතක නම් දෙක ඒ නිවිච්ච தත්ත්වයට යනකොට කෙලෙස් අඩු ගතිය නීවරණ වල බලපෑම සද්දෙට වේදනා හිතිය වලට දුවන ගතිය අඩු බව දන්නවනම් ඒක Tamanට වැටේනවනම් ඒ වගේම Tamanට ඒක මේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් දැනෙනවා නම් ඒක වැඩි වෙලා පවත්තන්න ඒක හේම ඉදිරියට යන්න ආරින්න. ඔතනින් එහාට ගියාට පස්සේ නැත්තම් ওই මට්ටමට භාවනාවට ආවට පස්සේ ඔන්න ඔය ඇති කරන සැකේ තමයි එකම බාධාව තියෙන්නේ. ඒකට හේම යන්න ආරින්න. එයා දන්නේ ගණ්ඩ හදන්නේ දැන් පරිපාලනේ අතර ගණ්ඩ හදන්නේ දැන් හරිද වැරදිද සමතද විපස්සනාද මේ තක ටික තමයි ඉදිරියට තියෙන එකම බාධාව. මේ වෙනකොට විශ්වාසය තියෙනවා නම් නැත්තම් ඔක කෙලින් කියන්නේ මේ සැකේ කියන්නේ සද්ධාව නැතිකම. ඔය ඉතින් ඊටරන්ට සද්ධාව නැහැ. විශ්වාසය කියලා කියන්නේ ඒ සද්ධාව තියෙනවා. ඔයින් එහාට මොන වුණ කමන්නේ. දැන් භාවනාවට වැඩේ බාර දෙන්න ඕන. වැඩේ බාර දෙන්නේ මම යන්නේ ඉස්සරහට පස්සට කියලා දන්නේ නැත්තම්. ඒ හේතුව මෙතෙන්ට ආපු ඉතිහාසය මතක නැහැ. දෙක මේ සමත විපස්සනාද කියනවා මේ ඇතිවෙච්ච தත්ත්වයේ සැකයි. කෙලෙස් අඩුවීමක්ද වැඩිවීමක්ද දන්නේ නැහැ. ඒක නිසා අන්න ඒ උපමාන දෙක දිගේ මනින්න. මම මේ ප්‍රතිපදාවේ ගිහිල්ලා තියෙන්නේ අහම්බයක් නෙවෙයි. ඒක නම් ඉතිහාසෙ කියන්න පුළුවන් වෙනවා. දෙක මේ වෙනකොට හිතේ ආතති ගතිය අඩුයි. අසහනෙ අඩුයි. කෙලෙස් අඩුයි. ඉතින් මේක කෙලෙස් හිතකින් බැලුවොත් හරි පාළුයි, හරි තනි, හරි සැකයක්. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී කෙලෙස් වලට ඉඳ දෙනවා. නැත්නම් මේක විශ්වාසයෙන් Taman ආපු ගමනට ගෞරව කරගෙන භවනාටම බාර දීලා සැක නොකර ඕටෝ පයිලට් එකෙන් දානවා කියලා නැත්නම් එයාටම වැඩේ බාර දෙන මට්ටමට යන්න ගියොත් යෝගාවචරයට ආනිසංස වාරය ලැබෙන්න පටන් ගන්නවා. නොලැබෙන්න එකම හේතුව සැකේ තමයි මෙතන මතුවේ. ඒ කියන්නේ අපිට මේ සාමාන්‍ය සද්ධාව තියෙනවාට භාවනාමේ සද්ධාව නැත්තම් මේ නිවන් දකින්න සද්ධාව එහෙම නැත්තම් අධිගමයට තියෙන සද්ධාව නැහැ. ඒත් ඒක ටිකක් කල් පුරුදු කරන්න ඕන. මෙතෙන්ට යනකොට ඒක අරගෙන යන්න ඕන මුලදීම. එතකොට තමයි තේරෙනවා මෙතෙන්ට යනකොට තියෙන ආත්ම විශ්වාසය තියෙන කෙනා මේක වාසනාවකට සම්පත්තියකට විවේකයකට උදකලාවකට ගන්නවා. ඒ වාසන නැති කෙනාමක පාළු ගතියකට, කම්මැලි ගතියකට, නිදිමත ගතියකට, ඒකාකාරී ගතියකට, අනතුරු ගතියකට ඇනතිලි ලූලි අරගෙන ලියන්න පටන් ගන්නවා. සැලසුම් කරන්න පටන් ගන්නවා. ගොතන්න පටන් ගන්නවා කතන්දර. එහෙම නැත්නම් ප්‍රපංච කරන්න පටන් ගන්නවා. මේ දෙකම කරන්න ඕන කෙනෙකුට සමාන අවස්ථාවල් තියෙනවා. ඇසුවිරු ඥාන ඇති එකන මේ කලබල කරන්නේ නැතුව සැක් කරන්නේ නැතුව යන්න දෙනවා. ඉතින් අපි එහෙම කරන්නේ givisagena ඉදිරියට යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මෙය මා සහභාගී වන දෙවන භාවනා වැඩසටහනයි. මගේ භාවනා ප්‍රගතිය හා දැනට මුහුණ දෙන ගැටලුව ඔබ වහන්සේ වෙත ඊතා ගෞරවයෙන් ඉදිරිපත් කරමි. සක්මන් භාවනාවෙන් පසු ආනාපාන සති භාවනාව සඳහා ඉඳගනිමි. දැන් මම මෙතන යයි සතිමත් වී ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රකටව දැනී උඩුකය වෙත අවධානය යොමු කෙලිමි. මූල කර්මස්ථානයේ ලෙස ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තෝරා ගතිමි. ආස්වාසය හා ප්‍රස්වාසයේ සතිය පිහිටුවා නාසය අග සති නිමිත්ත හඳුනා ගතිමි. වම් නාස් පුඩුවෙන් වාතය ඇතුල් වී එම පුඩුවෙන්ම හුස්ම පිට වෙන බව නිරීක්ෂණය කළෙමි. මෙලෙස විනාඩි 10ක් පමණ සතිමත් වී සිටින විට ආශ්වාසකයේ ආරම්භය මැද හා අවසානය හඳුනා ගතිමි. සුළු මොහොතකට පසු ප්‍රශ්වාසයේ ආරම්භ වී එහි මැද හඳුනාගෙන එහි අගද හඳුනාගතිමි. ආශ්වාසයේදී නාස්පුඩුවේ වාතය වැදෙමින් ඇතිළුවන අයුරුත් එහි ස්වල්ප සිසිලසක් දැනුණු අතර ප්‍රශ්වාසයේදී නාස්පුඩුවේ අග උණුසුම දැනිනි. ප්‍රශ්වාසයේ ආශ්වාසයට වඩා ස්වල්පයක් කෙටි. ප්‍රශ්වාසයේ අවසන් වී ආශ්වාසය ආරම්භ වීමට පෙර ඇති හිස් කලාපය ආශ්වාසයේ අවසන් වූ අවසානයේට පසු ඇති හිස් කලාපයට වඩා බොහෝ වැඩි බව පෙනේ. මෙසේ ආනාපානය නිරීක්ෂණය කරන විට එය ක්‍රමයෙන් කෙටිවිය. ඉන්පසු තව දුරටත් කෙටි වී සුකුම අවස්ථාවට පැමිණ ඉන්පසු ආනාපානය නොදැනෙන අවස්ථාව අත්විඳෙමි. මේ අවස්ථාවේදී සතිමත් වී සිටින විට නැවත ආනාපානයේ දැනී සාමාන්‍ය ආනාපාන අවස්ථාවට පැමිණෙනි. මෙයද සතිමත් වී සිටින විට නැවත ආනාපානයේ තුනී විය. මේ ආකාරයට වෙනස් වීම තවදුරටත් සිදු විය. මෙම නිරීක්ෂණයට ගත වූ කාලය විනාඩි 45ක් 60ක් පමණ විය. ගෞරවනීය ස්වාමින්වහන්සේගේ මඟ පෙන්වීම මත මෙම අවබෝධය ළඟා කරගත් බව ස්වාමින්වහන්සේට බැතියෙන් සඳහන් කරමි. ගැටලුව නම් සතිය වරින් වර කැඩී යන අවස්ථා ඇතත් ඒ ගැටලුවක් ලෙස නොදකිමි. ස්වාමින් වහන්සේගේ උපදෙස් අනුව නැවත සතිමත් වී ආනාපාන වැඩි පිළිවෙල නිරීක්ෂණය කළ හැක. එහෙත් ඊතා ඉහත් සඳහන් ආකාරයට ආනාපානයේ සුකුමතර හෝ නොදැනෙන අවස්ථාව සමහර පරයන්කවලදී නොලැබේ. නමුත් ආනාපානය සුකුම අවස්ථාව නිරීක්ෂණය වේ. එබැවින් මේ මෙම භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. මෙය නිරීක්ෂණයේ මෙම නිරීක්ෂණයේ අඩුපාඩු ඇතොත් එයද පෙන්වා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සම්පන්නිය පතමි. මේක ඇත්තටම නිරීක්ෂණයේ අඩුපාඩුකම් වශයෙන් නිවේ විවේචනය කරන්න තියෙන්නේ. නිරීක්ෂණයේ පිළිබඳ අර්ථකතනවල අර පරණ එල්බවත් බමුණු මත තියෙනවා. අලුතෙන් මේක දිහා බලන්න ලෑස්ති නෑ. ඒක ඉතින් පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒක එහෙම තමයි. ඒ නිසා මේක බලනකොට හිතන්න මේක තමයි අපිට කරන්න උපරිමය. මේ භාවනා ඉදිරියට යනවා. ඒක නිසා එයාට වැඩේ බාර දෙන්න සතිය තියෙන වෙලාවේ දැනගන්නවද එහෙම නැත්නම් සතිය තියතේ තියෙන සතිය තියෙන බව දැනගන්නවයි සතිය නැති වෙලාවේ සතිය නැති බව දැනගන්නවයි කියන මේ දැනුම් දෙකෙන් කොයි එකද වඩා උතුම් කොයි එකද වඩා සෙල්ලක්කාර කුඩා කොයි එකද වඩා කුසලතාවකින් යුක්ත කියලා මම ආසයි මේ ලියුම් කාර්යයෙන් හෝ ලියුම් කාර්යයෙන් දැනගන්න කැමතියි මේ ප්‍රශ්නය අපහු මට තේරුණා ප්‍රශ්නේ සතියේ තියෙන වෙලාවේ තියෙන බව දන්න දැනුමත් සතියේ නැති වෙලාවේ නැති බව දන්න දැනුමත් කියලා ගත්තොත් මේකේ වඩා කාර්යක්ෂම තියෙන වෙලාවේ තියෙන බව දන්න එකද නැති වෙලාවේ නැති බව දන්න එකද කියන එකයි ප්‍රශ්නේ. ඒක හරියටම නම් කියන අමාරුයි දැන් මේ සතිය නැති බව පහුවෙලා තමයි සමහරකට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ සතිය නැති වුණොත් ආයි සතිමත් වුණාම දන්න මේ වෙලාවේ සතිය නැති වුණා ආයෙ සතියරාව කියලා එහෙම හිතාගන්න පුළුවන්. එතකොට මේ සතිය නැතිවීම බව දැන ගැනීම භාවනාවේ දියුණුවක් විදිහට පේන්නේ නැත්නම් භාවනාවේ කඩතොල්ලක් විදිහට පේන්නේ. ඒක මගේ අඩුපාඩුවක් කියලා පේනවා. ඒතකොට මට ඒක ඉස්සරහට හදාගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒ හදාගන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ අඩුපාඩුවක් නිසා නෙවෙයි. හදාගන්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ ඒක නිවැරදි දැක්මක් තියෙනවා. ඒක නිසා අපි සමස්තයක් වශයෙන් නැත්තම් න්‍යායක් වශයෙන් ගන්නවා සතිය තියෙන වෙලාවේ තියෙන බව දැනගැනීමට උත්කෘෂ්ඨ කුසලතාවයක් තියෙනෝනේ සතිය නැති බව ඒ වෙලාවේ හෝ පස්සේ දැනගන්න. ඒකට අගේ කරපු ගමන් යෝගාචර අනිවාර්යම සුද්ධ විපස්සනාට වැටෙනවා. ඊට පස්සේ ලැබෙන ආනිසංසය තමයි දැන් සතිය නැති බව දැනගන්නේ සතිය නැවත ආවට පස්සේ. මේ විදියට ඉස්සරහට දෙල්ලක් කරනොත් සතිය නැති වෙලාවෙම සතිය නැති බව දැනගන්න. ඒත් කලබල වෙන්නේ ඒක ටිකක් උත්කෘෂ්ඨ වැඩක්. එතනදී තමයි පින්පව් දෙක අතාරින්නේ අපි. එතෙන් තමයි සදාචාරයට ආයිබෝන් කියන්නේ. එතෙන්දී සීලේ එතනින් එහාට සීලේ බලපන්නේ නැහැ. මම ළඟ සතිය නැති බව දන්නවා. ඒකට වඩා හොඳයි කියලා හිතනවා. අනේ මේක මගේ දෝතයක්. එහෙම නැත්නම් එතනින් එහාට මම යන්නේ එතනින් එහාට මෙනියුවක් නැහැ. එතනින් එහාට පින්පව් නැහැ. ඉතින් ඒකට යන්න සූදානමක් තියෙනවා. අපි කමටහන් සෝද කරන්නේ ඒකටමයි. ඒ නිසා ඉස්සල්ලාම අහන ප්‍රශ්න තමයි සතිය තියෙන වෙලාවේ තියෙන බව දන්න සතියත් දැනුවත් සතිය නැති වෙලාවේ නැති බව දන්න දැනුමත් කොයි එකද වඩා උතුම් කියනකොට අපේ මනස පුපුරන්න ගන්නවා. ඒකල හේතු ගන්න ඕනේ සතිය නැති වෙලාවේ නැති බව දැනගන්න එක තමයි අපි මේ තටමන්නේ. ඒකත් දැන් දැනගන්නේ සතිය ආවට පස්සේ. මේකට සාදර වුණොත් සතිය නැති වෙලාව දැනගන්න අපි මේ යන්න හදන. ඒතකොට මම යන්නේ ඇතන. මෙනියුමක් කිරි මොකුත් නැහැ ඇතන. තෘෂ්ණාවකුත් නැහැ. එතෙන්ට යන්න කියලා ලෑස්තිලා ගියාට පස්සේ හොඳටම තමයි තේරෙනවා මට මේක මොනම දේක පාලනය කරගන්න බෑ වුණාට මම කලබලයක් මොකුත් නැහැ. දැන් සතිය නැහැ කියලා මෙතන අදහස් කරන්නේ මොනක්වත් නෙමෙයි සතිය මට ඕනේ අරමුණේ නැහැ කියන එක තමයි උතන කියන්නේ. එතන උත්කෘෂ්ඨ සතියක් තියෙනවා. ඔබ ගෝචර ආරක්ෂක භූමියේ නැහැ. දැන් ඉන්නේ අනතුරුදායක තැනක් කියලා දන්නවා. හැබැයි ගෝචර භූමියක් දන්නවා. ආරක්ෂක භූමියක් දන්නවා. ඉතින් ඊට පස්සේ ඕනම වෙලාවක යන්න පුළුවන් ආරක්ෂක භූමියට. ඒ වුණත් වටිනකමක් තියෙනවා ආරක්ෂක නොවන භූමියේ ඉඳගෙන යන්න පුළුවන්කම තියෙද්දි පුළුවන් නම් ගහපන්. කියලා නිකන් මායයට අභියෝග කරනවා, කෙලෙස් වලට අභියෝග කරනවා, සීලයට අභියෝග කරනවා, තදාචාරයට අභියෝග කරනවා, පුළුවන් නම් ආ කෙලසපන් කියලා. ඒක ටිකක් ඉතුවක්කාර වැඩක්. ඒක සෙල්ලක්කාර වැඩක්. ඉතින් අර මුල් ටිකේ හොඳ කියන කාටත් කීවන අහන ගතියට යන මනුස්සයාට හිතෙනවා Tamanට අදාළ නැති භූමියේ අගෝචර භූමියේ අනාරක්ෂක භූමියේ ඉන්න බව හොඳටම දන්නවා. මේ ආරක්ෂක භූමියක් තියෙනවා. ගෝචර භූමියක් තියෙනවා. යන්න බාධාවකුත් නැහැ. යන්නෙත් නැහැ. එතනින් එහාට ගියාම යා පින්පව්වට අදාළ නැහැ. සදාචාරයට කතා කරන්නත් බෑ යාට. මොකාවත් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි. හැබැයි දන්නවා අනාරක්ෂිත තැනක ඉන්නේ. ඕන වෙලාවක ආරක්ෂක තැනට යන්න පුළුවන් යන්නේ ඒක ටිකක් අපි දන්න සාමාන්‍ය සදාචාරයට අපි දන්න සාමාන්‍ය නීතියට අපි දන්න සාමාන්‍ය රීකී අධ්‍යාපනයට විරුද්ධ දෙයක් මේ කතා කරන්නේ ඊට පස්සේ තමයි අපි manussත්ව ඉක්මවන්නේ manussත්ව ඉක්මවන්න කියන්නේ පිසිවැදෙනවා කියන එක නෙවෙයි ඒ නැත්නම් තිරසං වෙනවා කියන එක නෙවෙයි. මේ මනුස්ස මනස හැම වෙලාවෙම Tamanට දඬුවම් කරගන්න, Taman විවේචනය කරගන්න, Taman දඬු කඳේ ගහන මනසක් තියෙනවා. ඒ කියන්නේ සදාචාරය අපිට කොක්කක් වෙනවා වෙලාවට. කරදරයක් වෙනවා. ඔතින් ගිය කෙනාට ඕන ඉතින් ආයිබෝවන් සදාචාරයට කියලා පැත්තකටලා ඉන්න පුළුවන්. කැමති නම් එන්නත් පුළුවන්. එනිසා අපේ නිරීක්ෂණයේ දෝෂයක් නෙමෙයි මෙතන තියෙන නිරීක්ෂණය පිළිබඳ අර්ථකථනයේ දෝෂයක් කියන්නත් බෑ. අර්ථකථනයකට දැන් ලෑස්ති දැන්. අලුත් අර්ථකථනයකට ලෑස්ති නිසා ලෑස්තිලා යන්න මේ සතිය තියෙනවනම් සීලය තියෙනවනම් අපි ළඟ තියෙන ශ්‍රද්ධාව තියෙනවනම් ඒ දෙන අවස්ථාවේදී අපිට මේ වැට කඩළු සියම මරියදාවල් කඩාගෙන පයින් එහා පැත්තට පැනලා අනාරක්ෂිත භූමියේ ඉන්න බව දන්නවා ඒත් බය නැහැ. ඒ ටිකක් කොළමොළ ගතියක් වගේ නමුත් මේ භාවනාවට අවශ්‍යයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම පර්යංක භාවනාව කිරීමේදී මගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි මම මෙතන මෙලෙස යයි මෙනෙහි කරමින් ටික වේලාවක් මෙනෙහි කිරීමේදී මගේ සිත ඒකාග්‍ර වන බවක් දැනේ ඊට පසුව ආනාපානය පිළිබඳව වැටහීම් සුළු වශයෙන් නැතිවේ මම සතියෙන් නැසේ සිටින විට මගේ ඇස්සා නළලේ පහළ ප්‍රදේශයෙන් වායෝ ස්වභාවයක් දැනේ. ඒවා වේගවත් කැඩි කැඩි බිඳි බිඳි ඉවතට යයි. මම ඇතිවීම පැවතීම නැතිවීම දකිමි. එහෙත් පැවතීම ඉතා අල්පයි. මෙනෙහි කිරීමේදී ඒවා නැති වී යයි. මම නැවතත් ආනාපානය දැක එය බලා සිටිමි. මේ පිළිබඳව ඔබ වහන්සේ ගේ ධර්මානුකූල දැක්ම ගෞරව සම්ප්‍රයුක්තව අයදිමි. ඔබ වහන්සේට මේ භවයේම නිවන් සුව ලැබේවායි පතමි. මේක එක වාක්‍යයක් තියෙනවා මේ පැවතීම බොහොම අල්පයි බොහොම ස්වල්පයි තියෙන්නේ කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවා නම් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති කියනවා. දැන් ඇතිවීම පේනවා නැතිවීම පේනවා මේ මැද තිතියක් කියලා එකක් තියෙනවා ස්ථාවර ගතියක් පිහිටන ගතියක් එහෙමෙකුත් නැහැ. ඒකෙත් අඤ්‍ය තත්ත්ව භාවය වෙනස් වෙන බව පේන නිසා කිසිම චිත්තක්ෂණයක්වත් ඉසුඹලන්න මේක නතර වෙන්නේ නැහැ. මේක දිග්ගටම බැඳගෙන වද දෙන වදයක් තියෙන්නේ. ඒක නිසා මේ පැවැත්මක් කියන එකක් මේකේ නැහැ. පැවැත්මක් තිබුණොත් තමයි අපි මේ සංසාරයකට ඉඩේ ඉන්නේ, මමයට ඉඩේ ඉන්නේ, තණ්හාවට ඉඩේ ඉන්නේ. මේක සීඝ්‍රයෙන් වෙනස් වෙන දියසුලියක් නම් එහෙම නැත්නම් සුලිසුලඟක් නම් ඒකේ හැඩයක් ආකාරයක් ස්ථාවර කරන්න බෑ ශීඝ්‍ර වෙනස් වෙන එකක් ආන්නේ ඒක දැක ගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ අපේ මනස ඒක අභියෝගයකට නැත්නම් අපිට අරියාදුවකට සලකනවා පැවැත්මක් අල්ලා ගන්න බෑ කියලා පැවැත්මක් කියන එකක් ඇත්තේම නෑ උතන පැවැත්මක් කියලා හිතින්ම වාගත් එකක් තියෙන හොඳට බැලුවොත් ඒක චිත්තක්ෂණයක්වත් නෑ නැතර වෙන දෙයක් මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා ලඟ වෙලා බලන්නේ නැති නිසා තමයි ඈතින්ලා බලනකොට නිත්‍ය ගතියක් පේනවා. gediya pitin බලනකොට නිත්‍ය ගතියක් පේනවා. මේක සුණු සුණු බවටපත් කරලා ලඟ වෙලා බැලුවොත් ඉලෙක්ට්‍රෝනයක් හරි ප්‍රෝටෝනයක් හරි අංශුවක් අරගෙන කොච්චර ශීඝ්‍ර වෙනස් වෙනවද කියලා කියනවනම් ඒක වෙලාවේ දෙතනක ඉන්නා වගේ පේනවා. ඒකට කියනවා මේ non local phenomena කියලා. පදාතේ පුරාම එයා ඉන්නවා. ඒ තරම් වේගෙන් හෙල්ලෙනවා. හරියට සරසුලක් පොළවේ ගහපුවාම ඒ කම්පන වෙන වෙලාවේ ඒක ඉදිමෙන වගේ පේනවා. ආන ඒක දැක ගන්න තරම් අපේ හිත මෙට්ටහි. අපේ හිත දක්ෂ නෑ. ඒ නිසා අපි පමාදේ වැටලා තියෙන්නේ. නමුත් භාවනා කරනකොට අප්‍රමාද වෙනකොට හිත පේන්න පටන් ගන්නවා මේ සිද්ධි, මේ ක්‍රියාවලිය, මේ තිතිය කියලා අපි අල්ලන්න හදන දේ අඤ්‍ය තත්තයි. විනස් දෙයක් බවට පෙරලෙන්න පටන් ගන්නවා. අපේ අවිද්‍යාව නිසා අපි ඒක අභියෝගයක් කරගන්න, තර්ජනයක් කරගන්න. නමුත් මේක තමයි සත්‍යය. ඒක දැකගන්න හිත උනන්දු කරන එක. එවනත ඒක දැක් ගන්න තරම් හිත අප්‍රමාද භාවයටපත් කරන එක තමයි අපි මේ භාවනා දිගට දිගට කරලා ගැම්ම අල්ලන්නේ. ඉතින් ඒ නිසා ඒකට ආනිසංස ලබන්න තියෙන වාරේ තමයි එහෙම නතර වෙන දෙයක් නැහැ. මේ තිතිය කියන එකෙත් මැදෙත් අල්ප භාවයේ දකින්න බලාපොරොත්තු යන්නේ කියලා කියනවා. ඒකට සූදානම් වෙලා යන්නේ කියලා කියනවා. සූදානම් වෙලා ගිහිල්ලා බැලුවොත් හරි ලේසියි ඒක දැක ගන්න. ඒක ඒකට අභියෝගයක් විදිහට නෙමෙයි සලකන්නේ දක්ෂකමක් විදිහට හුරුබෝටිකමක් විදිහට. ඒ ඒක තමයි අසුවිරු ඥාන ඇති කෙනාට තියෙන ලාභය. ගුරු ඇසුර තියෙන කෙනාට කමඨාන් සුද්ධ වෙච්ච කෙනාට අසුවිරු ඥාන ඇති කෙනා දන්නවා මේ හෙල්ලෙන කම්පන චංචල ගතිය අභියෝගයක් නෙමෙයි ඒක බලන්න තමයි මේ යන්නේ. ඒක පේනවනම් ලෑස්තිලා ගිය එකනායක සුභසිද්ධියක් විදිහට ගන්නවා. එහෙම නැත්නම් සිට දෙව්දෝ ගෙට වැඩියා කියලා ගන්න. ඒ නොදැන ගිය එකනා නූල් බඳින්න පටන් ගන්නවා, පිරිත් නූල් කියන්න පටන් ගන්නවා, මේ සෙත් කවි කියන්න පටන් ගන්නවා, බය වෙනවා, චලන වෙනවා, කම්පන වෙනවා. ඉතින් අපි ලෑස්තිලා යන් ඒකට තමයි සද්ධාව කියලා කියන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කළේ මම මට දැනගන්න ඕනේ දැන් මම ඒ ඒ தത്വයට හුඟක් කල් මොහොන දුන්නා. නමුත් මට ඒක ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. මම ඔහි ඒ தത്വයම බලාගෙන හිටියා. මට මෙහි ආවට පස්සේ හුඟක් ධර්මානුකූලව කරුණු වැටහෙනකොට මට දැනගත්තා මේ අපි බලාගෙන ඉන්න ඕනේ මේ ශරීරයෙන් එන ඕනෑම දෙයක් ගැන සාදරයෙන් පිළිගන්න කියන ඔබ වහන්සේගේ වචනේ මම හුඟක් වෙලාවට දැනගෙන තමයි මේ විදිහට මෙනෙහි කිරීම පටන් ගත්තේ ඒ විදිහට මේ ඒ தത്വයට මුහුණ දුන්නේ. එතකොට දැන් මං හිතුවා එහෙම මට පැවැත්මේ හරීම පොඩි වෙලාවක් වගේ ඡායාවක් වැටුණා පැවැත්මක් තියෙනවා කියලා. දැන් ඔබ වහන්සේ කිව්ව විදිහට පැවැත්මක් නැහෙනේ මම ඊට පස්සේ එතන රික්තය බලන්න සූදානම් මොනවත් බලන්න යන්න එපා. මොනම දෙයක් අර රාමුවක් දානකන් තමයි යා බලන්නේ. මොකක්වත් නැහැ. ඔබ පෙන්නන නාටකම් පෙන්නපන් ලේබල් අලවන්න යන්න එපා. මෙනෙහි කරන්න යන්නත් එපා. මෙනෙහි කිරීම කියලා කියන්නේ මේ වැඩ කටයුත්ත සීතල කිරීම. මොනවාක්වත් අල්ලගන්න බැරි නම් හැරමිටියෙන් හරි ඇඟිටින්නේ. එතකොට හැරමිටිය හරි නමුත් යන්න පුළුවන් නම් හැරමිටිය මහ කරදරයක්. ඒක මෙනෙහි කිරීම හෝ මේක නිට්ටය බලන්න ඕන, මේක අනිත්‍ය බලන්න මේක ශූන්‍යතාවය බලන්න ඕන, මේක මේ මොනවත් නැතිව බලන්න කියන්නේ මේ මොන දේ දැම්මත් ඇහැට කුණක් වැටෙනවා වගේ. වෙන දේ වෙන දේන විදියට බලන්න සූදානම් වෙනවයි කියලා කියන්නේ මම කය අතාරින්න කැමති ජීවිතය අතාරින්න කැමති. ඒ කය සහ ජීවිතය අතාරින්න කැමති නැති නිසායි මේකට නංවනන් දීගෙන බය වෙලා මේ මේ ඇඟට හීන් දාඩිය දාන්නේ. ඒ හීන් දාඩිය දාන එකත් වෙනවමයි. ඒ ආධුනිකයට අනිවාර්යෙන් වෙනවා. ඒ අපේ ශරීරයේ යන්ත්‍රයේ හැටි මේ පරිණාමය ඇවිල්ලා තියෙන මේක ආරක්ෂාව දීගෙන. නමුත් ධර්ම ආරක්ෂාව වෙනකොට හිතනවා නෑ මම මේක ආරක්ෂා කරන්න ඕනේ මම මේ එන දේ බලනවා. ඒතර කොච්චර මේකට උත්සන්න ආසන්නව අප්‍රමාද වෙන්න ඕන කියනනම් බලන්න නැති වෙන්න ඕන. බලන්නේ කා නම් කරන්නේ නැහැ. අරකට බලනවා මේකට බලන්න තියා රාමුවක් දෙන්න තියා ලේබල් එකක් දෙන්න තියා නම් කරන්න තියා නම් කරන එකත් හැඳි ගෑවිලාම ඇන්ඩ්‍රස් නාසම ආපෝ හරි බයයි අපි එතන ගිහලා මොකක් හරි ඒ මම ඉන්න බවට මොකක් හරි ලකුණක් ලාංඡනයක් තියෙන ඒ තමයි අරකට දාන ලේබල් එක ඒක අඳුර ගන්නද අනිත්‍ය විෂම් බලන්නද දුක් විෂම් බලන්නද ශූන්‍ය විදිහට සෑම එකෙම බලන්නේ කදන්න හදනවා. අතන අතර පැවැත්මක් නැහැ කියන්නේ මෙතනත් පැවැත්ම නැති කරන්න හදන්නේ. අපි අතෙන් පැවැත්ම දෙන්න හදන්නේ. ඒකට තියෙන ආසාව නෙමෙයි මමයා රැක ගන්න කරන මගේ කෙලස් ටික රැක ගන්න කරන මගේ මාන්නේ රැක ගන්න කරන මගේ කුට්ටිය කඩා ගන්න කරන හටනන. ඒක මගේත් නෙවෙයි. ඒ තමයි මාව ගොනාට බැඳගෙන නාසනුවක් දාගෙන මාලව්ව මේ එක එක එක එක මේ හඳුනා ගැනීම assumptions රියැක්ෂන්ස් කරනවා. ඒක දිහා බලහිනකොට පේනවා ඒකට දක්ෂකමක් ඕනේ කොයි මිනිහගෙත් තියෙනවා මේ ඔක්කොම තියපිවි දිවි යනකොට ආය අල්ල ගන්න ගතියක්. ආයෙත් ඒක ස්ථාවර කරගන්න හදන ගතියක්. ඉතින් ස්ථාවර කරන හතිගතිය දැක්කට පස්සේ කියනවා ඒක කරන්නේ මහ බංකොලොත් බිස්නස් එකක්. බුද්ධ උත්පාද කාලික බෑ ඒ වැඩේ කරන්න. බලන්න ආදියට ඒක බලන්න යන මනුස්සයල පේනවා එහෙන් මේන් ගැට ගහගෙන මේ ගෙනියන්න හදන ගේමට අපිත් මෙතෙක් කල උදව් කරා. දැන් බුද්ධ පුත්‍රයෙක් වශයෙන් බුද්ධ දුහිතකාවක වශයෙන් නැවතන තන්නේ තන්නේ කර බොරුවක්. පුළුවන් නම් පෙන්නපම් පැවැත්මක් තියෙනවා කියලා. අන්නේ බැල්ම තමයි අපි මේ වැඩමුළුවකදී එහෙම නැත්නම් මේ සාකච්ඡාවකදී ඇති කරන දන්නේ ලෑස්තිලා යන ගතිය. ඉතින් ඒක මේ සංසාරට එක සැරේ එන්නේ. ආට පස්සේ උන්දේ ආය අර ආය රිවර්ස් ගියර් නෑ මේකේ. ෆෝවර්ඩ් එක තමයි දැම්මට පස්සේ ප්‍රභාකරන්ගේ අර බෝම්බේ බැඳගෙන යන්නේ එක නගෙදර එන්නම් කියලා යන්නේ නැහැ නේ. කියලත් යන්යන් කියන්න හම් වෙන්නේත් නැහැ. මිනිහ දන්නවා මම මම පුපුරවද යම් වෙලාවක එතෙල්ලා පවුලේ කට්ටිය බලාගෙන LTT එකෙන් මම යන්නේ නොයන ගමන් තමයි. ඉතින් මට බාධා මොන දිහා බලනකොට එහෙම පේන්නේ නැහැ. අපෝ එඤ්ඤං කියලා අවිල්ල තියෙනවා ගෙවන්න බෑ. ගෞරවනීය සාමීන් වහන්ස. තබන පියවර පැහැදිලි වන අතර සමහර වෙලාවට හිත විසිරෙනවා. විසිරෙන හිත දිහා බලාගෙන ඉන්නවා. නැවත තව සිතක් උපදිනවා. ඒද නැති වෙනවා. දැනෙනවා. පය තබන විට තැබූ පය වෙනස් වෙන බවද දැනෙනවා. කරුණාවෙන් පහදා දෙන්න. පළවෙනි වාක්‍ය දෙක ආයි කියවන්න බලන්න. තබන පියවර පැහැදිලි වන අතර සමහර වෙලාවට හිත විසිරෙනවා. හොඳයි මේ <clears throat> තබන පියවර දකින්න හිතෙයි හිත දැනගන්න එකයි විසිරෙන හිත දැනගන්න එකයි වඩා කාර්යක්ෂම කොයි එකද කියලා මම අර ප්‍රශ්නේ ආයෙත් වෙන විදිහකට වර්ණන කරනවා. ඒ ප්‍රශ්න ලියාපු එක්කනාගේ මේ වචන වලින්ම අවසරයි සානන්ද සක්මන් භාවනාව කරනකොට ටික දුරක් යනකොට සාමාන්‍යයෙන් තේරෙනවා දැනෙනවා සක්මනේ මං ඉන්නවා කියලා. හිත පිහිටලා තියෙනවා සමහර වෙලාවට ටිකක් වෙලා සක්මන් කරනකොට හිතේ විසිරෙනවා. ඒ විසිරුණ බවත් මට තේරෙනවා. ඊට පස්සේ ආපහු සක්මන තුල මං ඉන්නවා. ඒක මට දැනෙනවා. ඊට පස්සේ සමහර විට හිත විසිරෙනකොට මම බලාගෙන ඉන්නවා ඒ විසිරිච්ච දේ දිහා. එතකොට මට දැනෙනවා මේ හිත විසිරුණා කියලා. ඒක දිහා බලනකොට නැවතත් ආපෝ සිතුවිලි හැදෙනවා. ඒ හැදෙන නැවත මතක් කරන මං ආව ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැව වැල් වටාරපද්ද ඔය ගොතන්නේ කියලා. මේ පළවෙනි වාක්‍ය මං අහන්නේ සක්මනේ ඉනකොට සක්ටි ඉන්න බව දකින්න හිත මං දකිනවා විසිරිච්ච හිත දකිනවා. මේ දැනුම් දෙකෙන් වඩා කාර්යක්ෂම වඩා දක්ෂ වඩා කුසලතාවයක් තියෙන සක්මන් කරන සක්මන් කරන බව දන්න හිතද නැත්නම් සක්මන් කරනකොට විසිරිච්ච බව දන්න හිතද කියලා විසිරිච්ච බව තමයි කරන සානක තේරෙන්නේ විසිරිච්ච බව දැනෙනවා දැන් මේ දෙකෙන් මේ දැනුම් දෙකේ වඩා කාර්යක්ෂම දැනුම කෝකද කියලා මං අහනවා. මට තියෙන ගොඩක් වෙලාවට සක්මනේ ඉන්න පුළුවන්. සක්මනේ ඉන්න මගේ ප්‍රශ්නෙට තාම ඇඩ්‍රස් කරන්නේ මං අහන්නේ දැනුම් දෙකක් ගැන පළවෙනි වාක්‍යයේ කියලා තියෙනවා. සක්මන් කරන සක්මන් කරන බව දැනීම සහ සක්මන් වල හිත පිට ගිය බව දැනීම. මේ දෙකෙන් වඩා දක්ෂ වඩා කුසලතාවයේ තියෙන කොයි දැනීමද කියලා මගේ ප්‍රශ්නේ. සක්මන් කරන බව දන්නේ ඒක. ඒක නෑ කියන්නේ මම මෙච්චර මේ ප්‍රශ්න කරන්නේ. කර්ම කරන බණ්ඩ දන්න මිනිහට විතරක් හම්බ වෙන අවස්ථාව සක්පනේ නැති වෙලා නැති බවක් දැනගන්න. ඒ තමයි භවනා දියුණුවට මඟ. ඒකට උනන්දුනේ නැත්තම් ඒ උනන්දුව නෙවෙයි. ඒකට සාදරුනේ නැත්තම් කවදාවත් භවනා දියුණු වෙන්නේ නැහැ. එහෙමයි. ඒ නිසා සක්මණේ ඉන්නකොට සක්මණේ ඉන්න බව දැනගන්න එක මෙතෙක් කරපේ ලැබිච්ච ආනිසංසය. ඊට පස්සේ එතකොට තේරෙන සක්මණේ නැති බව දන්නවා. ඒක තමයි ඉදිරි ගමන කියන්නේ. ඒක බාධා කරන එක කරන්න ආයෙත් භාවනා ගමනක් නැහැ. එයා දැනගන්න ආයෙනම් මේ හරහා මේකට තියෙන පළවෙනිම දේ තමයි සක්මනේ ඉන්නකොට සක්මනේ බව දැන ගන්නවට වැඩිය දක්ෂකමක් තියෙන්න ඕනේ. සක්මනේ ඉන්නකොට සක්මනේ නැති බව දැනගන්න. ඒකට බය හිටනරක් කරගන්න එපා. හිටනරක් කෙරුවොත් මාය රින්ගනවා. ද්වේෂයක් එනවා. කෙලෙසයක් එනවා. ඒත් කමක් නැහැ මේත් කමක් නැහැ කියලා ගියොත් භාවනාවේ සෙල්ලක්කාර දියුණුව. ඒක මේ මේ ලොකු බිම්මක් පයින් හදන්නේ සක්මනේ පිට ගිහලා තියෙනවා ඒත් හිටනරක් වෙලා නැහැ. ඒකත් දැනුවා. සතිය කියලා කියන්නේ දකින්න දේ අනුව විනිශ්චය වෙන දකින්න දේ වටනාකම් බලන එකනේ කොයි දේ බැලුවත් වෙනසක් නැතුව choiceless තේරුමකින් බේරුමකින් තොරව එක වාර්තා කරන්න පුළුවන් නම් ඒකේ වඩා සාර්යක්ෂම දක්ෂතාවය තියෙන කෙලේශයක් නැත්නම් සක්මණෙන් පිට ගියයි කියලා දකින්න එකත් වාර්තා කරනවා මිසක ඒක නරකයි කියලා හිතුවා නම් ඒ කියන්නේ මට අභි ප්‍රගතිය එපා දියුණුව එපා භාවනාව වැඩෙන්න එපා කියලා කියනවා වගේ ඒක අඩු ගන්න දොර ඇරලා තියන්නේ. අඩු ගන්න මම දැන් දන්නවා. ඇත්තටම කියනවනම් එතෙන් තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. ඉතින් මේකට සාදර වෙන්න බෑ භාවනා නොකරපු කෙනෙකුට. භාවනා කරලා යම් මට්ටමකටද වාර්තාගත කරලා නඩුව භාගයට ඇහිලා තියෙනකොට තමයි මෙතෙන් පාර පෙන්වන්න පුළුවන්. ඒ නිසා පුළුවන් නම් අනිත් දවසේ වාඩි වෙන්න අනිවාර්යයෙන් බුදුහාමුදුර සක්මන් කරත් කවුරු සක්මන් කරා සක්මන් වලට හිත පිට යනවා. ආර්යයන් වහන්සේලා ගතිය තමයි ඒක ගැන කතා කරන්නේත් නැහැ, ඒක ගැන පශ්චාත්තාප වෙන්නේත් නැහැ. ඒක ඉතින් ස්වභාවයනේ. ඒ ඉවසන ගතිය තමයි නොසලින ගතිය කියලා කියන්නේ. ඒ ඉවසන ගතිය තමයි උපේක්ෂාව කියන්නේ. ඒ ඉවසන ගතිය තමයි తాදී ගුණය කියන්නේ. ඒක කිසිම ආගමක උගන්වන්නේ නැහැ. බුද්ධ ආගමෙත් නැහැ, බුද්ධ ධර්ම විතරක් තියෙනවා. බුද්ධ ආගම උතන හිර වෙනවා. බුද්ධාම සදාචාරවාදී හිරෙන අයියෝ භාවනා කරනකොට භාවනා හිත පිට ගියා නම් විනාසයි කියලා ඉසాత බඳගෙන අඬනවා. ඒ නිසා එයාට කවදාකවත් සෙල්ලක්කාරකමක් හෝ මධ්‍යම ප්‍රතිපදාවක් හෝ ඉදිරි ගමනට Tamangeම කියලා විශ්වාසයක් එන්නේ නැහැ. ඒ නිසා සතිය සති බලයක් බවට පත් වෙන්නේ සතිය ඉන්ද්‍රිය මට්ටමේ නතර වෙනවා. අරකටත් ඉදෙන්න ආරිනවා. එතකොට අපි හිතාව නැති අවස්ථාවල අපිට ලැබෙන්නේ මොන මම කෙලෙසුණත් හිත නරක කරගන්නේ. main thing is not to worry. තේරුණා කියලා හිතනවා. එහෙමයි සර්. කියන්න බෑ නේද තේරිච්ච? සනස මොන ප්‍රශ්නාවක් අපි කරන තේ හරියට කරන්න ඕන සක්මන කරනවා නම් අපි මේ විදිහට දකින්න ඕන තමන් ඒ වෙලාවේ කියන එක ඇහෙන්නේ සිහියෙන් අපි සතියෙන් ඉන්නවා කියලා කියන්නේ අපේ සිතට සිත සිත තියෙන දේ දිහා බලාගෙන ඉන්න එක. ඒක ඒකත් හොඳයි. නමුත් අපි දෙනව ඇත්තටම අරමුණක් දෙනවා. සක්මනට සක්මන දෙනවා. ඒකට සාපේක්ෂව හිත පිට ගියයි කියලා පශ්චාත්තාප නොවීම මේක අරමුණ අඳුනගත්ත කෙනාට විතරක් කරන්න පුළුවන් එකක්. ඒක තමයි දියුණුව කියලා කියන්නේ. එහෙම නැත්නම් පශ්චාත්තාප නොවීම. ඒ නිසා ඉතින් පශ්චාත්තාප නොවෙන්න කියන්නේ අර දීපු අරමුණේ ඉන්න එක හොඳයි. දීපරම එතකොට හිතනක් වෙන්නේ නැහැ නේ. දීපරම පිට ගියා. ඒත් හිතනක තම හොඳයි කියලා කියන්නේ. එහෙම කියවම තේරෙනවා. <laughs> ද එහෙමයි සනස්තේ. සනස තව අවසර චුට්ටක් චූටි විස්තරයක් පොඩ්ඩක් අහගන්න. සනස සක්මන වඩන වෙලාවේ ආපහු හැරෙනකොට මට දැනෙනවා සනස අනිත්‍ය ස්වභාවයක් ඒක මට කියන්න බෑ අර මෙහෙම එකක් කියලා. නමුත් සක්මන පුරුදු කරගෙන ඇවිල්ලා අනිත් පැත්ත හැරලා බලනකොට මට තේරෙනවා වෙනස් වුණා නේද කියන ස්වභාවය. ඒක සීතරමට ධෛර්යයක් උනන්දුවක් ඉදිරි ගමනක් විදිහට පේන්නේ. ඒ නැත්තම් බාධාවක් කරදරයක් අරියාදුවක් විදිහට පේන්නේ. එහෙම නෙමෙයි සානක මට හිතෙනවා දියුණුවක් කියන එක. එහෙම නෙ යන්නනේ. එහෙම නැයි සතියට බාධා වෙන්නේ බෑනේ. දැන් සතියට පවන්සලීමක් නෙවෙලා තියෙන්නේ. සතියට ආශිර්වාදයක් නෙවෙලා තියෙන්නේ. ඒකට යන්න හරි. මොකද අපි අපිට ප්‍රධාන දේ අනිත්‍ය නෙවෙයි. අරමුණක් නෙවෙයි සතිය. ඒ අරමුණේ ඉන්නකොට අරමුණ කැඩෙනකොට හැරෙනකොට තමයි අනිත්‍ය කියලා වැටෙනවා දුක්ඛම් කියලා වැටෙනවා අනත්තම් කියලා මොනව හරි කමන්නේ බලන්න මේක මේ කරගෙන යන විට අතුරු බාධාවක් නම් විතර ප්‍රශ්නයක් කරගන්න ඕනේ බාධාවක් නෙවෙයි නම් සතිකවන්න බාධාවක් නෙවෙයි නම් ප්‍රශ්නයක් කරගන්න එපා හොඳයි සර් ඒතකොට තමයි සතිය හොඳට ඝන බහල වෙලා ඕන දෙයකට හැඩ ගැහිලා එන ගතියට එන්නේ දියුණු වෙන්න එපායි ඒ දියුණු වෙන ලකුණ තමයි හැරෙන වෙලාවට වැටෙනවා මේක දිගේ එලවන්න එපා සතිය දිගේම එලවන්න ඕනේ ගරුතර ස්වාමින් වහන්ස ඊයේ ධර්මදේශනයේදී ඔබ වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද සතර 이르දිපාද තවදුරටත් කෙටියෙන් හෝ විස්තර කර දෙන මේ දෙන ලෙසත් මේ ගමන් මාවතේදී ඒවා ප්‍රයෝජනයට ගන්නා සැටිත් පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. තෙරුවන් සරණයි. හොඳයි. ඒකොලේ ඒකොලේ මේ සුරින් තියන්න බණ කියනකොට සලකා බලන්න. ඊළඟට අතිරේක ප්‍රශ්න දෙක අර තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මම වාඩි වී බුඳුන් මැද තුනුරුවන් සිහි කර ආනාපානයේ දෙස බලා සිටියෙමි කැඩි කැඩි යන ප්‍රස්වාසයක් හිස්තැනකින් පටන් ගන්නා ආස්වාසය දෙස බලා සිටියෙමි පැයක් පමණ වේලා සිට නැගී සිටිමි දින කීපයක්ම එසේ භාවනා කළෙමි දැනට දින 4ක සිට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දෙස බලා සිටිද්දී විනාඩි 15කින් පමණ හුස්ම රැලි දෙක තුනී වී යන බවත් පසුව පුළුන් රොදක් තරමට සැහැල්ලු යන බවත් වැටහි නොදැනී ගිය බවත් ශරීරයේ හොඳට වැටහෙන බවත් දැනගතිමි. සිතන්න දෙයක් නැති වී ගියාක් මෙන් දැනුනි. විනාඩි 5ක් පමණ නිින්ද කියාද කියා වැටහුනේ නැත. නැවත සිහියට ගනිමි. ශරීරයට පහසුවක්ද සිතට සතුටක්ද ඇතිවිය. ශරීරය දැවිලි ගතියට දැනී වතුර බේරෙන්නද කටේ කෙල වැක්කෙරෙන්නද උනි. එවිට ශරීරයට සීතලක් දැනී ගියේය. තවද භාවනා නොකරන වේලේ 17 වෙනි දින රාත්‍රී නිදා සිටියේදී වරින් වර අවදි වුනේමි. ශරීරය පුරාම තන තන ටොප් ටොප් යන ශබ්දය ඇසුනි. තවද යටිපතුලේ සිට උඩට නලියන ගතියක් අපහසුයක්ද දැනී ගියේය. මෙයට මාහට නොතේරෙන දෙයක් ඇත. ඉදිරියට යෑමට මාහට අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. ස්වාමින් වහන්සේට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔය භාවනාවේදී කොයි වෙලාවක හරි මේ අරමුණක මුණ මැදාග දකිනවා. එතන සතිය අඛණ්ඩ වෙනවා. එතන අරමුණට තව තව ලඟ වෙනවා කියලා ඔය මොකක් හරි විස්තර කරන්න පුළුවන්. ඒ කඩේ වෙනකොට ඒ ශරීරයේ වෙනද නොදැක්ක දේවල් ලොකු කරලා පෙන්වන්නා වගේ එහෙම නැත්නම් විචිත්‍ර කරලා පෙන්වන්නා වගේ කොයි ඉරියව්වේ හිටියත් පේන්න පටන් ගන්නවා. ඉතින් උඟ වෙලාවට ඒ යෝගාවචරයා මේ අන්ධබන්ද වෙනවා. ඇයි මේ ඉඳගෙන ඉන්න වෙලාවෙදි පේනෙන්න ඕන දේ හිටගෙන ඉන්නකොට පේන්නේ. නැත්නම් නිදාගෙන ඉන්නකොට පේන්නේ. නැත්නම් ඇවිදිනකොට පේන්නේ කියලා මොකද අපේ හිත අර අරමුණත් එක්ක අරමුණත් වලට වැඩි ඉරියව්වත් එක්ක පුදුමාකාර බැඳීමක් තියෙනවා. අපි කියන්නේ භාවනා කරනවා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන එක අපේ හිතේ ඇටුවම් බහලා තියෙනවා. භාවනා කරනවා කියලා කියන්නේ ශරීරයට හිත ආපු කායනුපසනාවට හිතෙච්ච කොයිලාවෙත් භාවනාව. ඉතින් ඒක නිසා එහෙම ආපුවාම රෑ දෙක තුනක් නිින්ද යන්නේම නැහැ. උදේ රෑ මේ දිගටම මේ ශරීරේ නිකන් බලවේග පේස කර්මන්ත ආයතනයක් ඇතුළට ගියා වගේ මැෂින් රාශියක් වැඩ සද්දයි ගෝසාවයි මිනිස්සුයි ක්‍රියාකාරී ශක්තිය පේන්න පටන් ගන්න නිකන් මීමැසි පොදියක් ඇතුළට ගියා වගේ. හැබැයි ඒක උණයි කියලා මේ වෙහෙසක් දැනෙන්නේ නැහැ. රෑ නිදි මරුවයි කියලා ඒ වගේම මේ වෙනමම මේ වැඩ ගොඩක් කරන විශ්‍රාම කර වෙන්න ඕනෙත් නැහැ. ඒ ඒ දකින්න වෙලාවෙම හිත විශ්‍රාම වෙනවා. මේ ක්‍රියාශක්තියට හිත ලං වෙනවා. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරයට සාමාන්‍යයෙන් කියනවා බඩදරුවම්ම කෙනෙක් කුලකාන්තාවක් ගැප් ගත්තට පස්සේ ඒ මව්වරකට මවකට අවශ්‍ය පහසුකම් ටික කිරියම්මල සකස් කරලා දෙන්න වගේ කිරිවදින ගොයමක් බලා ඉන්න ගොවියෙක් කුඹුරු වැඩ කරන්නේ නැති වුණාට කුඹුරු වටේ රවුමක් ගිහිල්ලා උම ගිහිල්ලා තියනවාද මීයෝ කපලා තියනවාද කියලා බලනවා වගේ චර්යාව දිගට කරන්න. ඒ කියන්නේ හිතට කරදර ගන්නවා. කාලසටහන වෙනස් කරන්න එපා. නිින්ද කඩා ගන්න එපා. නිින්ද අවුල් කර ගන්න එපා. ආහාර ගන්න එක වෙනස් කරන්න යන්න එපා. නෑම වෙනස් කරන්න එපා. ඒව ටික එහෙම මේ විචල්්‍ය සාධක ස්ථාවර කරා. පුළුවන් ප්‍රමාණයට. ඉතින් ඒකට විශාල පෙරපින් රාශියක් අවශ්‍යයි. කාට හරි මේ වැඩේ යන වෙලාවට ඒ අවශ්‍ය කරන විදිහට හිතනරක් නොකරගෙන ඉන්න කාලසටහන ඒකටම යොදවන්න නියම වෙලාවට නියම ප්‍රමාණයට ආහාර ටික ලැබෙන්න නිින්ද ලැබෙන්න වතුර ටික නානවා ලැබෙනවා කියන එක තමයි පෙරපින් කියන්නේ. අපි කඹුරණ එක කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් එක එක ඇවිල්ලා අපිට සැලසුම් හදනවා. ඉතින් අදපන් වෛරෝ බරභාගේ මේ භාවනා කරනකොටත් අනුග්‍රහ කරගන්න බෑ. ඒකට එකයි තියෙන්නේ කාගවත් ජීවිතයට අත තියන්න යන්න එපා. සහ ගහනවා. මොන මගුල කියලා හරි කමන්නේ අරය මගේ නිසා හෝ මගේ නොවෙන්නේ අත තිබ්බනේ ඒ මිනිහ අපිට බඩක් කරගෙන නෑ කතා කරනවා. නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ අබුදියගෙන ඉන්නකොට යවසන්න යන්න එපා. ඒ කට්ටියක වැඩ කරගන්න ඉන්න තමන්ගේ වැඩේ භාවනා ඔය වගේ ආපු වෙලාවට හලහප්ප ගන්න නැතුව එහෙම යන්න. ඒ කියන්නේ මේක නැවත නැවත සිද්ධ වෙන්න ඕනේ මේ කාරණා. සිද්ධි වෙනවා කියනවා ඒකට වශී කරනවායි කියලා කියනවා. ජප කරනවායි කියලා කියනවා. මේ Hindu භාෂාවේ ඒ ටික වෙනකොට අනවශ්‍ය දේවල් ඔළුවේ දාගන්න එපා. ඉතින් ඒක හුඟක් වෙලාවට වාසිදායක තත්වයක් ලැබෙනවා මේ නේවාසික භාවනා වැඩමුළුක ඉන්නවනේ එකම කාලසටහන කැම් පිළිවන් තමන්ට වගකීමක් නැහැ. දිනපැතුලේ බුදියා ගණ්ඩයි තියෙන්නේ කාගා සුබ සාධන හැවිල්ලක් ඕනෙත් නැහැ. ඒ වැඩේ කරගෙන යන්න පුළුවන්. නමුත් වෙලා තියෙන්නේ එහෙම නේවාසික ආපු අයත් මේ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහනවා. ඒ හේතුව කතා කරන නිසා. අනික් කඩිය කොට කෑලි වගේම සලකලා කටයුතු කරන ඕන්න ඕන්න කරගත්තා. ඒකට රිට්‍රීට් එක බාර ගන්න එක නම් බාරගත්තා. මේ ඇස් ඇහුන් නැතුව වගේ බීරෙක් වගේ කටයුතු කරන්නේ. ඒ ඒකට පින්මදිකම තියෙන්නේ අපට. අපි මේ වට කරගෙන තියෙන මේ අපිම හදාගත්ත මේ වැඩ බරපතල වැඩ ඇති හිර දඬුවමට පුදුම ආසයි අපි. ඒ හිරගෙදර පේන්ට්ස් කර කර පේන්ට් කර කර පොලිෂ් කර කර ධානය ඉන්නවා මේ. මේ වදකාගාරේ. කැමති නෑ නිකමටවත් එහෙම දන්නේ නැත් තැනකට ගිහිල්ලා ඉන්න. මොකද ඒ තරම් අර හෝම්ලි ෆීලිං එකක් එනවා අපායට ගියාම. ඉතින් කියලා තියෙන ධම්මපදයේ පළවෙනි කතාවෙම අට කතාවේ තියෙනවා මේ පෘථග්ජනයට අපාය තමන්ගේ ගෙදර වගේ කියලා. ඔය හදිසියකට මේ මනුස්ස ලෝකෙට ආවත් ඉවර වෙච්ච ගමන් ඉක්මනට එන්නම් කියලා ඉන්නේ අපායට තමයි යන්නේ. ඒ වගේ තමයි කොච්චර භාවනා කරත් අපි භාවනාවට අනුග්‍රහ කරන වෙනුවට මේ ලෝකේ යුතුයකම් ඉෂ්ට කරන්නයි මේ භාවනා කරන වෙලාවේ. ඒ නිසා මම හිතන්නේ මේක නතරලා ඉන්න කෙනෙක් එකක් නෙවෙයි කියලා කියන්නේ මම හිතන්නේ. ඉතින් ඒව නැතිනම් සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ. ඇදපන් වෛරෝ ගෙදර ගිහිල්ලා ඒ කට්ටියට පුසුමේ කර කර කඹරණ එකයි තියෙන්නේ. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ. නොද්දකින් ඔබ දන්න දෝමකින් කියලා <laughs> ඒ වැතරැල්ල කියලා ගහන්නවත් යන්නේවා. අයින් වෙන තරමට ලාගයි. මුළු ලෝකෙම නෑදෑවිය කරගන්න. ඔක්කොමලා එකම නෑයෝ. එතකොට ඒ අයෝ විතරක් ඕනේ නෑ. කොයි අයත් එකයි. හරි අමාරුයි. හරිම අමාරුයි. භාවනා කරන එක එච්චරම අමාරු නෑ. ඒක ඒක යම් විදිහකට ශිල්පයක් ඇතර තියෙන. ඒකට හරියට එල්ල කරලා විද්දොත් යදිනවා. අපි ජීවන ජීවන චර්යාව ජීවන රට එක අරිඹුවක්. එක දශම ස්ථානයක් වෙනස් කරන්න කැමති නෑ. ඒ තරමටම ඔලොමලයි. ඒ තරමටම තණ්හාව, ඒ තරමටම මෝඩකම. ඉතින් બોලේ මම මොකද කරන්නේ? කියන්න නම් පුළුවන්. කරන එකයි තියෙන්නේ. භාවනා කරනක නෙමෙයි මම මේ කතා කරන common sense. එදින්දා ජීවිතයේ අනවශ්‍ය කටුකොහල් එගේ දාගන්න එපා. යුතුයකම් කියලා අපි වගේ නරපණු අපිට අපේ වැඩේවත් කරගන්න බැරි අපි මොන අනුන්ගේ යුතුයකම් කොන්ත්‍රාත් බාර ගන්න යන්නේ මොකද? ඒ නගර සභා කොන්ත්‍රාත් ගන්න මේ ගම් සභා කොන්ත්‍රාත් උත් නෙවෙයි. මේ ශාසනයක් තියෙන බුදුහාමුදුරු කියන තැන ඔක්කොම නගර සභාවත් තරමං ගම් සභාවතර පාත්‍ර කරගෙන හිඟපන් ඉවරයි. ඒක කරගන්න තියෙන අමාරු අම්මෝ. ඊෂත් බයලා ඉන්නේ. බය නෑ ප්‍රශ්න කියවන්න බය නෑ දැන්. අවසරයි අතිපූජනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ දවසේ භාවනා වැඩසටහන් හනකට මම සහභාගී වුනේමි. එයින් ලැබූ උපදෙස් පරිදි ආනාපාන සතියේ හිත පිහිටුවීමට උත්සාහ කළෙමි. එවිට හුස්ම රැල්ල හිත පිහිට වූ විට හුස්ම රැල්ල උදරයෙන් පටන්ගෙන හැකිලීමක් හා සියුම් වේදනාවක් සමග උගුරාග නතර වී උණුසුමක් දැනී නාසග්‍රයේ දැවටි පිට වී යයි. තවද හුස්ම රැල්ල දෙස බලා සිටින විට දෑස් ඉදිරි පිට එක එක රූප මැවී පෙනේ. මේ නිතරම සිදුන වේ. දෑස් විවර කළ විට එම රූප මොනවාදයි මතක නැත. මට සමා වී මේට සුදුසු උපදෙසක් දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඊතා බැගෑපත්ත ඉල්ලා සිටිමි. ඔව් පළවෙනි කොටස ගැනම වාක් කියන්නේ දෙවෙනි කොටසේදී ආශ්වාස ප්‍රශ්වාස ගැන විස්තර කරනකොට එක තැනක ඉඳලා පෙරහැර බලන්න නැහැ පෙරහැරත් එක්ක නටනටා ගිය කතාවක් පේන තියෙන්නේ. උදරයෙන් පටන් අරගත්තා ඊට පස්සේ පපුවට ඇවිල්ලා උගුරට ඇවිල්ලා පිට වෙලා ගියයි කියලා ඔයිට වැඩි හුඟක් වෙනස්. ඕක එක තැනක ඉඳලා බලනවා නිසා මෙහෙම පේනවා නම් බලන්න මේ සිද්ධි වැටේ උදරයෙන් පටන් අර ගන්නවා පපුවේ මිරිකිලා වේදනාවක් සහිත උඩට එනවා උගුර රතු වේදනාව දැනෙනවා මේකේ වඩාම වැදගත් සිද්ධියේ තියෙන තැන හිත නතර කරලා ඒකට කියන ඒකාග්‍ර කරනවා කියලා මේ සිද්ධිය බැලුවොත් පෙරහැර යනකොට තමයි පැත්තකට වෙලා පෙරහැර බලන්න ඕගේ වෙයි. නැත්තම් පෙරහැර නටනට යන මනුස්සයරත් පේන ගතියක් තියෙනවා. මොකද ඒක පෙරහැර බැලිල්ල කියන්නේ. ඒ නිසා මේක පොඩ්ඩක් පිටුකරනද ඊට පස්සේ මේ ඇවිල්ලා යන හිතවිලි පිළිබඳව කතා කරන්න යෑමෙන් හිතවිලි වැඩි වෙන බව විතරක් මතක තියාගන්න. ඒ හිතවිල්ලට එන්න කියන සාදර බවක් තමයි පේන්නේ. බලන්න ඒ හිතවිලි තියෙද්දි මනාපෙන් හෝ අමනාපෙන්. එහෙම නැත්නම් චේතනා සහිතව චේතනා රහිතව හුස්ම වැටෙන බව පේනවාද කියලා. අඩු ගානේ මේ හුස්මේ හිතවිලි තියෙනවා මම ඉඳගෙන ඉන්න බව දන්නවාද කියලා. එතකොට අපිට කතා කරන්න සම්මයක් කරමුණක් තියෙනවා. අර කොහෙන් එනවද දන්නේ නැති කොහෙන් එනවද දන්නේ නැති හිතවිල්ලක් කරන කතන්දර ගොතනකට අපි කියනවා ප්‍රපංච කරනවා කියලා. ඒක කවදාක සුගතියක් නැහැ කියලා වෙන්නේ. සුගතියක් දෙන අරමුණක් පෙන්ලා තියෙද්දි ඒ ගැන මතකයක්වත් සඳහනක්වත් අදහසක්වත් නැතුව අර අනවශ්‍ය දේවල් කතා කරනවා කියලා කියන්නේ බැඳපු ගෑණින් දැදී අල්ලපු ගෙදර ගෑණිගේ චිත්‍ර අඳිනවා වගේ. ඒ ගෑණිගේ ಗುಣ කතා කරනවා. එතකොට මොකද වෙන්නේ දීගෙට? බැඳපු නැති කට්ටිය වගේ හැටින් නිකම්මයි දියා බලන්නේ. මේක තමයි වෙන්නේ. මං වගේ කෙනෙක් කොයි ගෑනද හැබැයි ප්‍රශ්න නැහැ බැලලා නැහැ. කොයි ගෑනටවත් මට නඩු දාන්න බෑ. දැන් Taman දන්නවා බැඳයි කියලා. ඒ ගෑණි කැතයි. ඒක අහන්න දෙයක් නැහැ. ඒක බැඳිට ඉතර ලස්සන නැහැ. ඊට පස්සේ අල්ලපුගෙත ගෑණි බලන්න ගියාම මොකද වෙන්නේ? ඒ ගෑණි පොඩක් වාඩි වෙන්න කියලා චිත්ත අඳින්න ගත්තොත් ගෙදර ගෑණි තේ එකක් හදා ගෙනත් දෙයිද? ඒ ඕ ඉතරයි කියන්නේ බුදුරජාණන්සේ කියලා තියෙන මෙන්න බැලිය යුත්තේ. ඒක තියෙද්දි මේ කොහොදෝ යන්නේව ගොඩක් එනවා. ඒකේ අලගිය මොලගිය දන්නේත් නැහැ. ඒක ගැනනේ අපි මේ කතන්දර යන්නේ. ඒක ගැන මේ කොලේ වැඩි කොටසක් ලියන්නේ. පෑන, තින්ත ඔක්කොම ඉල්ලගෙන කන පරිප්පුවක් තියෙනවා. භාවනා නොකරනවා නම් අපි කතා කරන දේවල් ගැන පොඩ්ඩක් හිතන්න ඉදකට. මේ භාවනා කරන්න කියලා ක්‍රමවේදයක් කියලා දීලා සභාවක ඉඳගෙන ඉදිරිපත් කරනවා. අපි දන්නවා මේ අනවශ්‍ය දේවල් කියන්න අපිට ඕනේ නැහැ. ඒක කියවෙන්නේ නැහැ බලන්න. එතකොට අපි මේ භාවනාවට වගේ givisුමක් නැතුව සදාචාරයක් නැතුව මෙච්චර දියුණු IT ටෙක්නොලොජි එකේ අද මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. ජනමාධ්‍ය කියලා මොකද්ද අපිට පෙන්වන්නේ? හීනකවත් පේනද බලන්න යථාර්ථය කියන්නේ මොකද්ද කියලා ඇති සැටිය මොකද්ද කියලා. ඒකේ වැඩක් නැහැ. ඒ කිසි වැඩක් නැහැ. අපිට ඕනේ මේ නව කතා, fictions, fabrication, story telling දිගට යන ඉතින් ඕවට තියෙන සාහිත්‍ය සම්මානක් දෙනවනේ අනේ මෙහෙමත් අමන ලෝකයක් ඒවට සාහිත්‍ය සම්මාන දෙනවා එතකොට අපි ලොකු සාංශේ වගේ මේ සම්මානයක් දෙන්න කියලා ඇහුවලු අනේ මේ වගේ දෙයක් මට දෙන්න මං කළ වැරද්ද මොකද්ද කියලා ඇහුවලු මට මෙහෙම සලකන්නේ මම අහවල් වැරද්දක් කිරුවද මම නිකන් පැත්තකට ඉන්න මනසෙන් ඉන්න අරපම් මට ඉන්න බා සම්මාන දෙන්නේ ඕනේ නැහැ ඒ නිසා කරුණා කරලා මේ ආහ කියන්නේ නයි ඔඩොක්කේ දාන කනවා කනවා කියන්නේ යන්න එපා උන් කනවා තමයි. ඇයි හද්දෙයනේ මේ බුදුහාමුදුරෝ ඉන්නවා මූල කර්මත්තාන ඉන්නවා අඩු ගන්න කියන්නේ නයි කද්දිත් මට හුස්ම පෙන්නවා. මට නයි කද්දිත් මට ඉඳගෙන ඉන්න තැන පේන්න ගත්තා අන්න එහෙනම් සම්මාන දෙන්න වටිනවා. ඒව සාහිත්‍ය කෘති. මොකද මූල කර්මත්තානේ දන්න. ඒ නිසා අරමුණක් බලනකොට ඒක තැන ගෙදර බලන්න බලන්න ඒක ලොකු දක්ෂකමක්. ආනපාන හැරි මොකක් හරි. එහෙම නැත් ඒ වගේ මේක බලනකොට අනන්ත වැඩ යනවා වහල අහල පහල. ඒව ගැන බල බල මේක කරන්න ගියොත් අනිවාර්යයෙන්ම මේකට අනදර කරනවා. පාවිච්චි කරන වචෙන් තමයි ආනපානට අනදර කරනවා. එහෙම වෙනුවට මේක අල්ලපනල්ලේ ආනපානෙ හෝ ඉන්න ඉරියව බලන්ඩ ඒ දර්ශනය ඒ ඒ දැක්ම ඒ දෘෂ්ටි කෝණය හදාගත්තා නම් අපි සදාකාලික සසරණයි සනාතයි ඒක නැත්තම් අනාතයි අසරණයි. ඒ නිසා මේ දෙක හිතට වද්දලා දෙන්න. ඒක මේ භාවනාවේ කියන එක නෙවෙයි කැළම නෑ. ඒක භාවනා කතාවක් නෙවෙයි. මේ භාවනාවට ඉස්සර තියෙන සම්මා දිට්ඨියක්. ඉතින් අපි මේ අපි අපි වශයෙන් එලි වෙලා හෙලි කරගෙන කරන්න හදන්නේ භාවනාවට යනකොට අන්නේ දෘෂ්ටි කෝණේ හදාගෙන යන්න.